ඉතාමත් සාන්ත භාවනාවක්. සාන්ත භාවනාවක් කියන්නේ සංසුන් බව. විතේ කායේ සංසුන් බව දෙන දෙන ස්වභාවයක් මේ භාවනාව තිබෙන. සිතට කයට දුක දුන්න සනසීලක ලබා දෙන ගතියක් විහිදී වෙනවා. අලමින් සිතට සැනසීම ලබා දෙන ඊළඟට කයට සැනසීම ලබා දෙන මේ සැනසීම ලබා ගැනීම කුදුම අනුලෝමී ස්වභාවයෙන් සිදු වෙනවා තමා වාසය කරන ප්‍රදේශයේ බලපාන ඍතුවේ උණුසුම් අවස්ථාවකදී මේ භාවනාව ක්‍රියාවත් වෙනින්ද ඒ ඍතුව සිහිල් භාවයට පමුණවා ගැනීමට මේ භාවනාවෙන් ශක්තිය තියෙනවා. ඇතන් විටක සීතල ඍතුව මරපාන්නා වූ අවස්ථාවේදී උණුසුම් ගුණය කයද හිතටත් ලබා දෙන ගතියක් තියෙනවා. මොළය ප්‍රධාන කරගෙන පවතිනා වූ මුළු විස්නා වූ මණ්ඩලයම මේ භාවනාව කිරීමේදී හැඳටම නිමිල යන නිමිලටපත් වෙන මේ විදිහට සලකනකොට මේ භාවනාව මතකයෙන් ආයතන සලකන්නව අවස්ථාවේදී වර්තමාන ජීවිතයට විශාල උපකාරයක් සැලසෙනවා. මේ බව මේ භාවනාවේ යෙදෙනා වූ පින්නතුන්ට ප්‍රත්‍යක්ෂව දැනගැනීමට පුළුවන්. මේ නිසා මේ ආනිසංස පක්ෂයේ හඳින් සලකා ගන්න පුළුවන්. මේ විදිහේ භාවනාවක් නොකිරීමෙන් ලැබෙනා වූ ආදීනමේ නැත්නම් සතුටට ලැබෙන දුර්වලතා සම්බන්ධව සලකනකොට බොහෝ විට මානසිකයන් මේ විවිධ ක්‍රියා රාශියකට පටලවිලා ජීවිතය ගත කරන්නේ. මේ ත්‍රිවාණාදයට පටල වීමේදී බලවත් වැඩ කරන්නේ සිත. සිත නොයි අතට පෙරෙවි පෙරෙවි අදන් විතක උණුසුම් අදහස් වලට යටවලා උණුසුම් අවස් අදහස් බලපාන අවස්ථාවල් ලැබෙන නිබඳු අවස්ථාවලදී ඊටාම ප්‍රයෝජනවත් වෙනවා මේ භාවනාව ක්‍රියා කිරීමේදී ඒ ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම තවත් සලකන්න පුළුවන් අරුණක් දෙන්නවා දවස මුළුල්ලේම මේ පිළිගේ වැඩවලට සිතක් කයන් දෙක දෙකම යොදලා දුර්වලලා සිටිනා වූ අවස්ථාවකදී මේ භාවනාව බොහෝ ප්‍රතිඵල සලසා ගන්නට පුළුවන්. තවත් අතකින් කල්පනා කරලා මරණකට විවිධ ප්‍රශ්න තියෙනවා සමාජයෙන් මතුවෙන ප්‍රශ්න කුජලයන්ට මෙවැනි කුජලික ප්‍රශ්න මතුවෙනා අවස්ථාවලදී ඒ ප්‍රශ්න වලට සෑහෙන පිළිතුරු සලසා ගන්නට පුළුවන් වෙනවා මේ භාවනාවෙන් සිත ටික වේලාවක් යොදා ඒ ප්‍රඥ සම්බන්ධව සැලකීමේදී එනම් එබඳු අවස්ථාවකදී හොඳ සාධන පිළිතුරු හොද ලබා ගන්නට පුළුවන් මෙන්න මේ නිසා මේ භාවනාවේ තියෙන අගය වර්තමාන ජීවිතයේදී උපකාර වෙන බව කියන්නට පුළුවන් වෙනවා. බොහෝ විට භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික සත්‍ය සාන්තදාන්තෝ පවත්වා ගැනීමට එනම් සිත සංපත් කර ගැනීමට මේ හොඳටම සරසා ගන්නට පුළුවන් මේ භාවනාව. මේ නිසා මේ භාවනාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පරිශීලනය කිරීමට අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ භාවනාව අතංගමේදී ශාන්ත පරිසරයක් ලබා ගත යුතුයි. ශාන්ත කියන්නේ කලබල නැති කලබල නැති පරිසරයක් වේදනා ගැනීමගේ নানা ආකාර අරබද ශබ්දවල ඈත් විය යුතු ගවස්තාවකී යුතු බුදුරජාණන් වහන්සේ මේ භාවනාවෙන් ඉතාම උසස් ප්‍රයෝජනගතා උත්තමයන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ ඒ උසස් tattvaය සරසාගත්තේ මේ ශාන්ත භාවනානාපාන භාවනාන් බව අපි කවුරුත් ශ්‍රවකව බලමු බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ මුල් කරගෙන තිබෙනා වූ සියලුම ගුණ සබා ගැනීමට උපකාර වුණේ මේ ශාන්ත ආනාපාන භාවනාව. උන්වහන්සේ මේ භාවනාව මතක් කරන සම අවස්ථාවකදීම කියන්නේ දේශනාවකදීම පරිසරය ගැන අමතක මේ ප්‍රවෘත්ති පරිසරය ගැන අමතක වෙන අරමුණ දක්වා උක්ක මූල දක්වා සංඥාගාරගතෝවා කියන පරිසරයේ මාසේ දෙන්නා කොටස් තුනකට ආරම්භය සංඥාගාර විවේක සේනාසනෙ එවාගේ විවේකයේ තියෙන සුක්ෂමල කස්නල කියන මෙන්න මේ තැන් මාසේ නියමකලා මේ තැන් වලදී දිවිලා මේක මේ කියන භාවනාව කිරීම හොඳ බව. මෙන්න මේ විදිහට සාන්ත පරිසරයක් තියාගන්න ඕනේ. භාවනාවේ දුබලකදී භාවනා කරනවා නම් දුබල තන්පත් ප්‍රදේශයකට යොදා ගන්න ඕනේ. කෙනෙක් විහාරයකට ස්ථානයකට දීලා භාවනා කරනවා නම් මේ ස්ථානයේ ස්වභාවයෙන් සාන්ත පරිසරයක් මේ දුබවම කියන කීවිතේ නෑ. මෙන්න මේ නිසා පරිසරයේ සම්බන්ධව සලකා බැලිය යුතුයි. වාතාවරණ දුකින් යමින් පීඩා වෙන තැන් එතකොට විෂම වාග්ය කියන තැන් මේ භාවනා කිරීමට සුදුසු නැහැ. with the unique method of modulation, moralic spin, with the Honda CD, නිරුදු සුළඟ අවදින තැනක මේ භාවනාව කිරීම සුදුසුයි. ඊළඟට මේ භාවනා කිරීමේ තැන තමයි ඊළඟට භාවනා කරන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා නිසීදක අවලම්කම් ආවුද්වා උදින් කායම් අනිභාය පරිමුඛම් සති උපත්තෙත්වා යන දේශනාවෙන් ඒ පහදිලි කරනවා පරිලම්කේ කියන්නේ බද්ද පරිලම්කේ සතුල් නවාගෙන මන්දට සිටීම ඒක මේ ක්‍රමයට කරනවා ගන්නේ පා එනිසා පරිවර්තන කරනවා කියන්නේ ඒකයි පරිවර්තන කියන්නේ මේ ළඟට උපකාර ශරීරයේ මුදු කොටස කෙලින් පවා ගන්නවා මුදු කොටස පිටිකොන්දේ කොඳුයට නාරදේ එල්බිය දෙමින් සිටින තාලෙට ඉන්න පුරුදු වෙන්න ඕන දෙල්ල පව හැදට තියා ගන්න නරක දෙල්ල දෙලින් තියා ගන්න ඕන හැදට හැදට ඇත්තක් බලන්න නැතුව එල්බිය ඉදිරි පිටටම මොනවා නේද මෙලෙස ඉන්නේ කොට සූදානම් වෙන්න ඕන ඊළඟට ඒ කාර්යයන්ගේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී එහාට මෙහාට යනවා සෙලෙන්නවා ඒවා බොන්න කපෝ අතපාන් සරවන්න නරක ඒ විදිහේ සරවන්නේ නැතුව වැඩි කාලක් ඉන්න පුරුදු හත්කරින්ද දිනු කර ගන්න ඕන වැඩි කාලක් ඒ විදිහට නැතෙන්නේ සර්වන්තේ ඉඳගෙන හිට කුරුද්ද ඇති කරගන්න ඕනේ. මෙතනදී අසන්නේට ප්‍රශ්නයක් අනගින්න පුළුවන්. බද්ද පරිවංගෙන් ඉන්න අමාරුම දුෂ්කරම එබඳු උදවිය මේ ආනාපාන භාවනාව කරන්නේ කෙසේද? බද්ද පරිවංගේ ඉන්න නැහැකි දුරවල කුජලයන්ට යම් කිසි ආසනයක කුටියක් වගේ ආසනයක ඉඳගෙන ඒ ඉහළ පාය උකරින්න ශරීරය ඉරදී උකරින් සබාවම දෙන්න දෙමින් සබාවම අර විදිහට ඉන්න කුරුදු කරගතම බොහෝ දුරට මේ භාවනාව සඵල කරගන්නට පුළුවන් වෙනවා ඇති ඒ නිසා ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැගන්න ඕන නැහැ. ඊළඟට මේ විදිහට ඉඳගත් තනත්තා ඊළඟට කළ යුත්තේ කුමක්ද පිටස්තර සිතිවිලි වලින් පරිසම් කරගන්න ඕන සිත් පිටස්තර අදහස් වලින් පුරුදු කරපු යමී හරි යටි ආදී දේවල් තියෙනවා ඒවායින් හිතේ අයින් කරගන්න ඕන සාවකාලික වශයෙන් ඒ අවස්ථාවට ගමන ඒක අයින් කරගන්න ඕනේ. ඒ අයින් කරගත්තාම ඒක නිදහස්. නිදහස් නිසංගිත කියලා ඒකට විවහාර කරන නිසංගිතයන් භාවනාවක් කරගෙන යන්න ශක්තිය ලැබෙනවා. ඒ ඒ දේවල්වලට අවි බැඳී ගැටී මුලාදී ආදී තියෙන විට හිත දුර්වලයි. ඒක ශක්තිමත් නැහැ. ඒ වගේම අපිරිසිදු. දුර්වල දුර්වල නැති අපිරිසිදු හිත භාවනාවට දෙන්න තමයි. ඒ නිසා පිටස්තර අදහස් වලින් හිත විනාශ කරගන්න පුළුවන්. ඒ වෙලාවට පමණයි. එතකොට දුරම දුරට දැන් බුද්ධයා මේ කරුණ වලින් සම්පූර්ණ තවත් කරුණක් තියෙනවා. මේ මොකන්ද? සීලය අධිෂ්ඨාන කරගෙන. සීලය අධිෂ්ඨාන කරගෙන අන්ත සීලේ මාදී ආදී වත්තම සීලේ වත්තාංග සීලේ වා සීලේ වෙන සීලය අධිෂ්ඨාන කරගන්න ඕමනායි. ඒක අවශ්‍යයි. අවශ්‍ය කියන්නේ මොකද? තිස්සඳද තේරුම් අරගන්න ඕන මේ ගැන. කලපා බලන්න ඕන. මේ භාවනාවෙන් දෙන්න බලාපොරොත්තු ඉතිකටන් පස්තරගෙන. ඒකෙන් පස්තරගෙනීමට උපකාර යොදනවා කාය වචන දෙකේ සංවරයෙන් තැන්පත් වීම. කය සංකප්ප නැතිනම් වචනේ සංකප්ප නැතිනම් හිත සංකප්ප කරගන්නවා ඒ නිසා මේ වේදාවේ කය වචනය කයින් කෙරෙන වැරදි වලින් ඒ හිතන කය සංවර කරගන්න ඕන වචනේ කියන වැරදි වලින් ඒ සංවර කරගන්න ඕන කලින් සිද්ධ වෙන්නේ නෑ වැරදි ඒවෙන් කල පිළිසිදු කාය ක්‍රියා පිළිසිදු වචනෙන් වැරදි සිද්ධ වෙනවා ඒ නිසා වාචික ක්‍රියා පිළිසිදු එනකොට ලොකු සංවරයක් තියෙනවා ඒක කය ඇහ කන නාහි දිව කය කියන මේවා සම්බන්ධවයි මේ අලකන්තේ ඉතින් මේ විදිහේ මේ සීලය අධිෂ්ඨාන කරගන්න ඕනේ ඒ අවස්ථාවේ විදියටම කරගෙන යන කෙනෙක්ක් වෙන ඒ වේලාවතරම අපදිස්ථාන කරන අපාරින නරකයි ඒ ජීවිතයේ අදිස්ථාන කරගෙන ජීවිතවල පවත්වන්නත් උදව් කරගන්න එතකොට ඒ සීලේ වල එතකොට ඊළඟට තරක් කරුණක් තියෙනවා සම්පූර්ණ කරගැනීමට භාවනාවට මුලින් මොකද්ද සිතිවිලි නරක සිතිවිලි අයින් කර ගැනීම. හොඳ සිතිවිලි අතුරු කර ගැනීම. අපි මේක ලොකු මිත්‍රයකට තුඩු දෙන එකක් නිසා කෙටි වෙන්නේ සඳහන් කරන්නේ සලකා බලන්න දීමක් දුරට ඇහැට රූපහම වෙනවා අනන්ත ශබ්දහම වෙනවා නාමයට දිවට කායයට දෙකට දෙකට ගන්ධ රස ස්පර්ශ තවත් සිතිවිලි හමු වෙන මේවන් හොඳ ඒවාක් තියෙනවා නරක ඒවාක් තියෙනවා මේ හමු වෙන අරමුණු කියලා කියන්නේ මේ අරමුණු හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා මේ වාගේ දෙකට මේ හොඳගෙන හිත ආයෙත් ගන්නා අරමුණු හිත ගන්නා අරමුණු නිසා ඇති වෙන්නේ දැනීම හිතේ බැඳීම අරමුණක හිතේ බැඳීම එතකොට ඒකෙන් ආසාවයි බලපාන සංහා එනිසා බැඳීම සංහාව නැති වෙන අන්දමට ඒ අරමුණ සම්බන්ධව ක්‍රියා කරන්තු ඒ ළඟට නරක නරක පැත්ත අරමුණ වල නරක පැත්ත කියනවා නරක භෝග නරක ශබ්ද නරක ගන්ධ නරක රස නරක ස්පර්ශ නරක ආදාස් කියන මේවා සිතෙහි පහළ වෙන විට පහළ වෙනා අවස්ථාවේදී හිතේ ඇති වෙන්නේ අරමුණත් එක්ක ගැටීමක්. මේ ගැටීමෙන් කොලෂණා හිත. එතකොට ඒකටත් හිත දෙන්න නරක. එතකොට මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙන අරමුණු සම්බන්ධව හොඳට සිහියේ යොදාගෙන කල්පනාව මතු කරගෙන වාස්තව කරන්න බලාපොරොත්තු වෙනවා මේකට ප්‍රකාශ කරන වචනයක් තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියයන් සංවර කරගන්න. ඉන්ද්‍රියයන් සංවර වෙන්නේ සති බලයෙන් සිහිය යොදාගෙන. සිහිය යොදාගන්න බැරි වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට ප්‍රමාදය ප්‍රමාදයේ වැටෙනවා ප්‍රමාදය නරක පැත්තක්. භාවනාවට හොඳ නැති පැත්තක්. ඒ නිසා අප්‍රමාදයේ දිනු කර ගැනීමට මේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමට සතිය නිතරම ප්‍රයෝජනයට ගන්න ඕනේ. සතිය කියන්නේ සිහිය. ඒ ගන්නේ නැදෙන හැම ආරමුණකදීම හොඳට සිහියෙන් යුක්තව කාලයකට පිළිවෙලට බලාපොරොත්තු වෙන්න ඕන. මේ විදිහට භාවනාව ආරම්භ කරන්නට කලින් මෙන්න මේ දැන් මතක් කරපු අරමුණු ටික එකක් එකක් ආසා හොඳින් සලකා බලන්න මේ කියවපු හැම කරුණක්ම ඉතාම ප්‍රයෝජනවත්. දේවල් බව සලකන්නේ එනිසා කුංචි කාරණයක් කියලා සිතින් අහක් කරන්නේ නැතුව හොඳට සැලකිලිමත් මේ කරුණ ටික හොඳින් සලකා බලලා භාවනාව පටන් ගන්නට මුලින් එනම් මේ ආනාපාන භාවනාව කරන්නට මුලින් මේ කරුණ ටිකට හොඳට පිට දෙන් යොදන්න මේ කරුණු ටික හොඳට සලකා බලන්න සලකා බලලා මේ මහන්දමින් තේරුම් අරගෙන ඒවා ක්‍රියාවේ යොදවන්නට පහන්දි ගන්න ආරම්භයේ භාවනාව පටන් ගන්නට කලින් මෙන්න මේ කරුණු ටික මතක් කරේ අවශ්‍ය වෙන භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා වූ දේ වශයෙන් සලකා ගන්නයි. අද කාරණයක් වශයෙන් විශේෂයෙන් මතක් කරගන්න ඕනේ භාවනාව කරන්නව අවස්ථාවේදී සමන්ත වැටෙන වැටෙන දේවල් අනුව වැඩ කරන් යන නරකයි එතකොට අඩුපාඩු සිද්ධ වෙනවා යම් කිසි උපදේශයක් ලැබුණා නම් ඒ උපදේශය ඉතාම ආදරෙන් ගෞරවයෙන් විශ්වාස සහිතව හිතට ගන්නවා හිතට අරගෙන මේ ඒකාන්තයෙන්ම මේ උපදේශයේ යහපත් උපදේශයක් වේ යුතුයි ඒ නිසා මම මේ උපදේශේ සම්පූර්ණයෙන්ම පිළිගන්නේ මේ පිළිගන්නේ මේ eh, උපදේශය අනුව කටයුතු කරනවා. මගේ භාවනාව මම සාර්ථක කරගනිමි කියන තද අදිස්ථානයක් තියාගන්න ඕනේ. මේකට කියන සබ්භාව කියලා විශ්වාසය. විචිකිච්ඡාව නරක. සැකේ භාවි. සැකේ භාවනාවේ කියන උපදේශ හරි ආවද නරකද කියලා ඔය විදිහට විචිකිච්ඡාව සැපේ ප්‍රබෝධවන්න නරකයි. විචිකිච්ඡාව නිසා ඒ විද්‍යාව කියන්නේ ඒකෙන් හිත ඒකෙත් පැත්තට හැරෙන නියම විදිහට හිත පවත්වා ගන්න බැරි වෙන. ඒකෙත් හිත දුරවල. හිත පමණක් නෙමෙයි හිත පවත්නා තර දුරවල. එතකොට එයා භාවනාව නියමවන්නකට ගෙන යාමට ශක්තිය නැති වෙනවා. දැනෙට බොහෝ යෝගාවචරයන්ට අදුපාඩුවක් වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණේ. ඉඳගන්න දෙවෙන භාවනාවට කියලා ඉඳගන්න ඒකද. ළඟින් උපදේශ පිළිබඳව ඉවසන්න පුළුවන් බලාපොරොත්තු වෙන එක නෙවෙයි. එතකොට මෙයාට ශක්තියක් නැහැ විමසන්න. නමුත් සත්‍යයක් නැති දෙයක් කරන්න ගියාම දෙන්නේ විචිකිච්ඡා සැකේ අදන්නිට දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටිය කියනවා විචිකිච්ඡාවක් කියන වෙලාව දෘෂ්ටියක් කියනවා අන්තිමේ ලෝකෝ පරිහානියට වැටෙන්න සිද්ධ වෙනවා කෙලිහෙන්න සිද්ධ වෙනවා කියලා ඒ නිසා සමහර යෝගාවචරයන් ටික වේලාවක් ඉඳගෙන ඉන්න අර විදියට ටික පරිගත කරලා ඉන්නකම ගන්න. භාවනාව හරි ගියේ නැහැ භාවනාව හරි ගියේ නැහැ මගේ භාවනාව හරි ගියේ නැහැ මේ භාවනාව හරි නැහැ භාවනාවට දොස් කියන උපදේශයෙන් දොස් කියන අන්තිමේදී වරද කොටන කියන එක උන්ට තේරුම් ගන්න බැහැ වරද භාවය ගන්න නෙමෙයි මේ තමන් ගන්න බන්නේ වරද තියෙන නිසා නිරන්තර විශ්වාසයේ මේ දෙන උපදේශ මේ විදියටම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න මම අධිෂ්ඨාන කරගෙන කියන විදියට විශ්වාසයේ කියවන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන යම් කිසි යෝගාවචරින් භාවනා කරන කෙනෙක් මේ විදිහේ උත්සාහවන්ත වෙනවා විශ්වාසයේ විශ්වාසය භක්තිය ඇති කරගෙන භක්තිය ඇති කරගෙන මේ භාවනාවේ යෙදෙනවාම ඔහුට ලැබෙනා වූ ප්‍රතිඵල සම්බන්ධව අපට ඉස්තිරව නිවිය හැකි එතන එතනදී මේ අවස්ථාවේදී ප්‍රතිඵල සලකා ගන්නට ඔහුට පුළුවන් වෙනවා කියන්නේ ප්‍රතිඵල කියනවා ඒ අවස්ථාවේදීම ලැබෙනවා විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ඒ ඒ අවස්ථාවේ දැනෙන්නේ පුරාවට අන්තිමේ නිවැරදින්නේ විශාල ප්‍රතිඵලයක් මේ උදාහරණ ප්‍රතිඵලයක් විශාල ප්‍රතිඵලයක් යනුළු ප්‍රතිඵලයක් කියන්නේ මේ සියල්ලම සමේ විශ්වාස හදතෝ විචිකිච්ඡාව නැතුව භාවනාව යෙදෙනා වූ සම්පූර්ණ වෙන බව සංපාදනය භාවනාවේ යෙදෙන්න උත්සාහ ගන්න ඕනේ. මේ දෙන්නට මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ නියතමනයි. තවත් විශේෂ කාරණා දෙකක් පසුව කියන්න තියෙනවා. ඒවා නැවත කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ චිත්තයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනාවේ යෙදෙන ආකාරයේ විශේෂය කියලා සලකා බලමු. මුලින් සඳහන් කළ අන්දමට පරිසරයක ඒ වගේම ඒ මුලින් සඳහන් කළාන්දමේ පරියන්කේක ඉඳගන්නේ දුකයි අදමතිව තබා ගන්න ඊළඟට ඒ සමාගම හදන්නේ තබාවන් දුන්න ඊළඟට ඇස් දෙක පියාගෙන ඊළඟට තම විදිනා ආයත සිටිනවා සිටියොදන්කට ඉසේ පතන් පහකට දෙක පුරු දක්වා තීවරව අවකන් ඒ වගේම අරහත පිටපැත්ත මුළු ශරීරයේම ඒ විදිහට හිතින් හිතන්නම හිතින් බලන්න හිතුවාලක් ඉදිනවා ඉදිනවා ඒවා සිතන් මේ ක්‍රමයට වැඩි වේලාවක් වෙඩි වේලාවක් තමන්ගේ ශරීරය තමන්ගේ හිතට හොඳට පැහැදිලිව පෙනෙන තෙක් ඉලිනවා ඉලිනවා ඉලිනවා කිය සිතෙන් ඔය විදිහට ඉන්නවා මේ විදිහේ ඉන්නව අවස්ථාවේදී තමන්ගේ ඉවසීම හොඳට පවත්වන්න. ඉවසීම හොඳට පවත්වන්න. කුෂ්ම සැකේ කුෂ්ම හැදෙන්නේ කොතනද කියලා සාලකන්නේ මේ කුෂ්ම ආනාපාන කියන්නේ කුෂ්ම ඇතුල් වෙන පිට වෙන කුෂ්ම වල ඒ කුෂ්ම දැනෙන්නේ ශරීරයේ යම් කිසි ප්‍රදේශයක හැදෙන්නේ ඒ හැදෙන තැන සාවභාව හොඳින් සලකා බලන්න සලකා බලමින් කැපීම පිට යොදාගෙන වගේ දැනුම තෝරන ගමන ඊළඟට එහි පිට යොදා ගන්න. වදින තැන කියන්නේ කුස්ම ගන්නා වූ අවස්ථාවේදී පිට කරන්නා වූ අවස්ථාවේදී යම් තැනක වැඩි දැනයි ඒ ක්‍රියාව සිදු ඇතුළේෙන් පිටර වෙන නුසුසු දැනෙන්නේ නාම අභිෂේ හැපීමේ නැත්නම් ආයත බුදු තෝරේ හැදෙන හැටි සඳහන් වෙන්නේ මේ නිසා හොඳට ගාව දාන සලකා බලනවා හැපෙන තැනට ආනාපාන ගේනනේ හුස්ම ඇතුල් වීමේදී පිට වීමේදී හැපෙන තැනට හිත යොදාගෙන ඉදිරිමයි පළවෙනි කෙරෙන්නේ කරන්න ඕන ඒකේ ඉන්න අවස්ථාවේදී ඒ හැපෙන තැන හිත යොදාගන්න ඕන හැපෙන තැන හොඳට හිත තේරුම් අරගෙන එතෙන්ට හිත කඩෙන් තියා ගන්නට බැඳා වගේ ඇලුවා වගේ එතන හිත තබා ගන්න ඕනේ. තබාගෙන නිකම් නෙමෙයි. ඇතුළුවන හුස්ම තේරුම් අරගෙන ඇතුළුවනවා කියලා ඒක සිහි කරන්න. පිට වෙන හුස්ම තේරුම් අරගෙන ඒක සිහි කරන්න. ඇතුල්වීමේදී ඇතුල් වෙනවා පිටවීමේදී පිට වෙනවා කියන සිහි කිරීම කොමනක් කරන්න ඕන පිටට ගාවන්න ඕන අර ගාමින තැනයි හරියට මෙන්න මේ විදිහට සිත වදාගෙන වැඩි වේලාවක් ඉන්නකොට මේ ප්‍රීතිකේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. මේ හුස්ම නිතරම එක විදියකට පවතින්නේ නැහැ. ඇතැම් විට අදින් පිරීලා අතුල් වෙනවා පිට. ඇතැම් විට මාධ්‍ය මරණයෙන් දැනෙන. ඇතැම් විට බොහොම ජීවිතයෙන් දැනෙන. මෙන්න මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕන. ජීවිතයට දැනෙනකොට ලෝකවල තේරුම් කරගැනීමට ඉබේටම නොදැනීම මහත්යක් ගන්නවා. උස්ම අඳට දැන ගැනීමට අතුලන පිට වෙන අවස්ථාවලදී හිතින් ලෝක මහත්යක් ගන්න ඒක නොදැනීම වගේ කෙරෙන එකක්. මේකට ඉබදෙන්න නරකයි. ඒ නරකය කියන්නේ මේ නිසා මේ මාර්ගය නිසා ඇතන් විටක කිසිය අමාරු හැදෙන කිසිය වේදනාවක් හිත කෙස මහඟතියට වියමු ගතියට දැනෙන මෙන්න මේ නිසා ඒ පරිසම් ඒ විදිහට පරිසම් වෙන්නේ සිදුවෙන දෙයට අමනක් ඒක බාගෙන මෙනෙහි කරන්න හිත යොදන්න මහන්සි වෙනවා. මේ විදිහේ හිත තබාගෙන ඉන්නව අවස්ථාවේදී වේදනාවල් දැනෙන්න පුළුවන්, සිතිවිලි පහළ වෙන්න පුළුවන්. ඉඳ තියෙනවා ඒ නිසා ඒ හැම එකක්ම අනුකරගෙන මෙතනම නියම තනම හිතේ උදාගෙන ඇතුල් වීම පිටවීම හුස්ම පිළිබඳව සලකමු. වේලාවක් ගත කරන්න මේ වේලාවේදී මුලින් සඳහන් කළ අන්දමට තදින් හිතට දරදෝරු වෙන දේවල් වලට හිත යොදාගෙන කරනවා. ඒ වගේම කාය තමන්ගේ ශරීරය සකස් කර ගැනීමට මහන්සි කරගන්න නඩකයි හාටම හාට පවුල වෙන්න නඩකයි ඉතින් තාම දුරට පරිසංවේ වාසය කරන මෙන්න මේ සබහාම් කළේ ආනාපාන භාවනාවේ ආරම්භය මේ කිවේ ආනාපාන භාවනාවේ මූලික මානසික ක්‍රමයයි එය සම්පූර්ණ වීමට එන්න මේ ටිකක් එකතු කර ගන්න ඕන. සෝ සකෝ අස්සසති සකෝ පස්සසති යම් එකතන <hesitation> භාවනාවේදී දෙලිපදින හැටි දක්වන වචන කීපයක්. ඒ යෝගාවචරයා සිහියෙන් යුක්තවම ආස්වාදය කරයි පිළියෙන් යුක්තව ප්‍රශ්වාසය කරයි කියන මේ අදහසයි හිතේ. සිහියෙන් යුක්තව ආශ්වාස කිරීම සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කිරීම කියන මේ දෙකේ අදහස ආශ්වාසයේ කියන හුස්ම පිළිබඳවත් ප්‍රශ්වාසයේ කියන හුස්ම පිළිබඳවත් යෝගාවචරයා හිත යොදන් දෝන එහි තත්ත්වය තේරුම් අරගෙන තමන් ආස්වාද ප්‍රස්වාස කරන අවස්ථාවේදී මේ මාතේන පළමුවෙන් කියන්නේ හිත ආස්වාද ප්‍රස්වාස නිමිත්තෙන් කලින්ම බඳලා තියෙනවා. බඳලා බඳලා තබාගෙන ඊළඟට යාම එන ඇතුළු වෙන පිට වෙන ආස්වාද ප්‍රස්වාස දෙක මෙහි කරන්නේ. ඒ මෙහි කරන යන්න අවස්ථාවේදී හිත පවත්වන්නේ එක තැනකයි. ආස්වාද ප්‍රස්වාද දෙක ඒ හිත පවත්වන ගමන්ම ඒ ආස්වාද ප්‍රස්වාද දෙකටත් හිත යොදන්න මේක අලුතෙන් නොතේරෙන වැඩක් වශයෙන් හිතන්න පුළුවන්. නමුත් කරගෙන යනා වූ අවස්ථාවේදී අනුපාරුවක් නැතුව සම්පූර්ණව කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ ආස්වාසය ප්‍රස්වාසය කියන මේ දෙක එක විදිහටම පවතින්නේ නැහැ. ඒ බව අර දීග රස ඕන වචන යොදාපු වාක්‍යවලින් තේරුම් ගන්න පුළුවන්. ආස්වාසය ප්‍රස්වාසය කියන මේ රුසුම ඇතැම් එක දිකට වැටෙන්න පුළුවන්. මොනවදී දිගට වැඩෙන්න පුළුවන්. නැත්නම් එක කොටට ඇති වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයේ කියන මේ දෙක දිගවීමයි කෙටිවීමයි කියන මේක හොඳට සලකා බලන්න ඕනේ. දිගවීම කියන්නේ වැඩි වේලාවක් එකම ප්‍රයත්න. කෙටිවීම කියන්නේ ඉතාම සුළු වේලාවක් ඒ ප්‍රශ්න තරත්නයි. මේ දෙක සිද්ධ වෙන හැටි හොඳට සලකමින් සිත තවා ගන්න ඕන. අර සතුව කියලා කිව්වේ ඒකයි. සිහියෙන් යුක්තවම ඒ හොඳට පාවිච්චි කරන්න ඕන. මේ ආනාපාන භාවනාවට හොඳට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන තරමට භාවනාව උත්සාහ කරගන්න පුළුවන්. තවත් කරුණ මේ ආදාර ප්‍රශ්න දෙක සම්බන්ධව තේරුම් ගන්න ඕන. විනාශ දෙකක් තියෙනවා. ඒ නාස්තුද දෙකෙන් එක පැත්තක වැටීමයි මුලින් මෙනෙහි කරන්නේ. එක පැත්තක වැඩිම මෙනෙහි කරන්නේ. එතෙන් මෙත නොදැනීම වගේ ඒක අදුවන අනිත් පැත්තේ දැනෙන්න පුළුවන්. අනිත් පැත්තේ ඒක දැනෙන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ යම් කිසි අවස්ථාවක දෙවෙනි පැත්ත දැනුණා නම් ඒ දැනෙන පැත්තට හොඳට ප්‍රකටව දැනෙන පැත්තට හිත යොදලා අර මොලින් කී අන්දමටම මානසික කාර්යය පවත්වනවා. එතකොට එතනදී දිගට වැටෙමින් කෙටියට වැටෙමින් කියන මේ දෙකම හොඳට සිදුවේට දාගන්න. මානසිකාරයේ පවත්වන්න. මොනිටකට කරන්නේ ඉඳගෙන. පරයන්ගේ ඉඳගෙන. මේ පරයන්ගේ ඉඳ ගැනීම ටිකින් ටික වැඩි කරගන්න ඕනේ. සමහරෙන් ආනාපාන සතිය සති භාවනාව පුරුදු කරනවා යෝගාවචරයන් ඉඳ ගැනීම හොඳටම කලරතුන සකස් කර ගන්න ඕනේ ඉඳගෙන වැඩි වේලාවක් වේදනාවකින් පීඩානමි ඉඳීමට පුරුදු වෙන්න ඕනේ ඒකේ අදහස යම්කේ විදිහකින් ඉඳගෙන භාවනා කරන්න අවස්ථාවේදී දැන් දැන් වල වේදනාව ඇති වුණොත් ඒ වේදනාවට හිතේ ඒ එක්කම ඒවා නිසා ශරීරයේ හදා ගැනීමට සකස් කර ගැනීමට මහන්සි ගන්න මේ දෙකම භාවනා මනසිකාරයට පාඩුවක් අර මුලින් හිත තබා ගන්න කියලාපු තබාගත යුතු හිත ඒ විදිහටම තබා ගන්නට බැරි වෙනවා ඒ නිසා භාවනා කරන්නට කලින් ඇතුළේම වැඩි දේවාවක් ඉඳගෙන ඉන්න පුරුදු කරගන්න ඕනේ නැත්නම් විතර අර සමන ඉන්න පුරුදු කරගන්නවා නම් හොඳයි ඒකට පැයක් පැය කමාරක් විතර වේදනාවක් නැතුව කාර්යයන්ගේ ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා ලොකු උදාහරණයක් කරගන්නට පුළුවන්. පැය කමාරක් වේදනාවකින් පීඩා නොවි හොඳටම පැහැදිලිව මෙනෙහි කිරීමක් කරමින් පුරුදු වෙනවා නම් මේක ලොකු ජයග්‍රහණයකට උපකාර වෙනවා. මේ විදිහට පැය කමාරක් සමන ඉඳගෙන හිටියාම ඊට පස්සේ නැගුණා බාහිර ලොකු වැඩවලට හිතේ දාන්නේ නැතුව සාමාන්‍ය මේ වාතන මේ භාවනාවට උපකාර වෙන අදහස් ධර්ම කොටස් සම්භාවනා කරන් තෝරන සවිදින් සත්මන් කරමින් සිටින්නේ ඒ වගේම ආනන්ද සිවිලා ඒ කොටස් නෙමෙයි කරන්න පුරුදු වෙන්න ඕන. ප්‍රම කරලා ටික වේලාවක් කරලා නැවත ඉඳ ගන්නට පුරුදු වෙන්න ඕන. දවසකට කීප සැරයක් පුරුදු වෙන්න ඕන. නිග්‍රහතම මොනවත්වා භාවනා කරන උදවිය ඉතින් කල යුත්තේ ආයම් භාවනාවයි සක්මනයි කියන මේ දෙක මාරු වෙන මාරු වෙන. අතරම අතර මේ භාවනාව කරන කෙනෙකුගෙන් පුතන්ජිත්තේ දවසට දවසකට වාර දෙකක් තුනක් අරයන්ගේ ඉඳගෙන පුරුදු කරගන්න ඕනේ. ඒ පරිණාමයේ ඉඳගැනීමට කලින් ටික වේලාවක් සක්මන් කරන්න ඕනේ. සම්මන් කරනකොට මුලින් කියන්නකොට ධර්ම කොටස් සංඛ්‍යායනා කරන්න පුළුවන්. නැත්නම් මෙතක නම් දිනවදගෙන ආස්වාද ප්‍රසවාස දෙකට හිතව ගන්න පුළුවන්. මේ විදිහේ ටික කලක් පුරුදු කරන්න ඕනේ. මනෝත්වා මේ භාවනාවේ මේ මානසිකාර විදියේ මේ විදිහට මේ ආකාරයෙන් පවත්වන විට මේ ආස්වාද ප්‍රසවාස දෙක ඇතුල් වීම පිටවීම කියන මේ දෙක පුදුම අනුබලකට වෙනස් වේගන යන ගතියක් තියෙනවා. කියන්නේ දැන් විතක මේ කුෂ්ම ඇතුල් වීම පිටවීම නොදැනීම යන පුළුවන්. නොදැනීම යන පුළුවන්. නොදැනීම නොදැනීම කියන්නේ නැති වුණා නෙමෙයි. නමුත් නැති උදාහරණ සමහර විට භය ඇති වෙන්න පුළුවන්. නොදැනීම ඇති වෙන්නේ. නොදැනීම ඇති වෙන්නේ හේතුව මොකද? මේ ආස්වාද ප්‍රසආද මේ විදිහට හිතවනකොට හිතයි කරා දෙකම හොඳට තැන්පත් වෙනවා. තැන්පත් වෙනකොට මේ ආස්වාද ප්‍රසආද බොහොම සිවුම් වශයෙන් ඇති. සුඛම ඕලාරික ඒවා සුඛම සුඛම තර කියන අවස්ථා තුනක් තියෙන මේ ආස්වාද ප්‍රස්වාස තුන. ඒවාලි පොදෙනවා කියන්නේ ලෝකෝට දැනෙන අවස්ථාව ආස්වාද දෙක. ලෝකෝට ලෝකෝට මාර්ග දැනෙන. එතන ආස්පුරු පිළ දැනෙන ඇතුළේ මේ පිටුදී. මේ කාර්යස්ථා කලේ බරගතිය බරපතල විගස හෝවා නිසා කය හිතේ මේ ඇති වෙන වෙනස් වීම නිසා ලෝකයට ආස්වාද ප්‍රසාර කරන්න ඕන වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය සංසිඳනාම කාය සංසිඳිය ගියාම සාන්දවන්ද වෙලා ගියාම මේ හුස්ම ලෝකයට ගන්න අවශ්‍ය නැහැ. ඕමනා නැහැ. ඒ ඕමනා නැති එක ඉබේටම සිද්ධ වෙන බොහෝම සිව් නිදුවට දේව තත්වයකට පැමිණෙනවා. සියුම් කප්පයකට පැමිණෙනවා කියන්නේ ඇතැම් යෝගාවචරය බය වෙනවා උෂ්ණ නැවතුණා නේද කියන්නේ. උෂ්ණ නැවතුණා නේද කියලා බයට බයටපත් වෙනවා. සමහර අවස්ථා දැනගෙන කල්පතුන දැනගෙන නොදැනුණු අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද? කලබල වෙන්නට බෑ. නැගිටින්න නරකයි. හොඳට බොනවන්න නරකයි. බය ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්නේ නැතුව සාම්ප්‍රදායික එනීම කලින් අපි මතක් කර දැන හිත උදාගෙන බලාගෙන එතන හිත උදාගෙන බලාගෙන ඉන්නකොට ආයි එමෙයින් වැටෙනවා දැනෙන පොළොන් ගොඩක් වැඩෙනවා වගේ එමින් මේ ආස්වාදය ප්‍රසවාදය කියන මේ දෙකම වැඩෙන්න පටන් ගන්නවා වැඩෙන්නේ නැතුව වෙනවා වැඩෙන්නේ පිටු වෙනවා මේ ක්‍රියාවක සිද්ධ වෙනවා දැනෙනවා ඒක ඒ අවස්ථාවට බොහෝම සියුම් වශයෙන් වැටෙනවා සියුම් වශයෙන් වැටෙනවා ඒකට මේ විදිහට ඇතැම් විට විදේශුම් වෙනවා ඇතැම් විට ගොරෝසු වෙනවා ඔය ආස්වාද ප්‍රස්වාද දෙකේ තිබෙනා වූ මේ අවස්ථාවන් බය නැතුව මෙහි කරමින් කාලයේ ගත කරන්ද පුරුදු වෙන්න ඕන යෝගාවචරය මේ විදිහේ ඒ කලම් සමාධිය පුරුදු කරනකොට මේ භාවනාවේදී සමාධිය හොඳට ක්‍රමක්‍රමයෙන් දිනුනොත් පටන් ගන්නවා. දිනුන සමාධිය දිනුනවා කියන්නේ එතන එක පිටට දුවන්නේ නැතුව තන්පත් වේ. මානෙද වේදනාව වලින් කරදරයක් නැහැ. හිත දෙවීමක් නැහැ. ඒ විදිහේ හොඳ තත්ත්වයක් උතුරන ස්වභාවය දැනෙනවා. ඒ විදිහේ අවස්ථාවලදී නැතන් විටක වම් පැත්තේ දකුණු පැත්තේ වෙන මේ දෙකම එකට එක පාරට දැනෙන්න පටන් ගන්නවා. ඒක මොළදී අවලෝකන දෙකේ නමුත් දෙකම එකපාරට කලකා ගන්න පුළුවන් යෝගාවචරයට පුරුදු වෙනකොට දෙකම නිදෝදාම ඇතුල් වෙනවා දෙකම ඇතුල් වෙනවා දෙකම මෙන්න මේ ස්වභාවය කලකා ගන්න පුළුවන් මේ විදිහේ සාන්තමතියක් ඇති වෙනවා වෙනවා මේ සාන්තමතිය ඇති වෙනකොට වැඩි වේලාවක් වේදනාවක් ඉඳගෙන ඉන්න වේදනාවකට පිට දුවන්නේ නැහැ ඒක කරදර වෙන්නේ නැහැ ඒ වගේම මේ හිතේ අනාගතය පරවෙන්ද ඉස්සෙල්ලා හිත අතීත දේවල් වලට දුවන පරිවිය දේවල් සිදුවීම් මතක් වෙවි වෙන සමාධියේ අඩු අවස්ථාවලදී මත්තර කරන්න තිබෙන දේවල් මොන දේවල් සමහරවිට භාවනාවට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන් ඒ අනාගතේ මතු බලාපොරොත්තු දේවල් ගැන හිත දුවන ඒකට ඒ ගමත ඒ ඒ අවස්ථාවේදී පාවන පුරුදු අරමුණු එක්ක ආසාවල් ඇදී බැඳී ඇති වෙනවා ඒ වගේම කාරණ පොරොන්දු ආරම්භන නිසා මේකේ ගැනිසා ගැටීම් නැති වෙන්නත් පුළුවන්. ඒ විදිහේ ඊළඟට ඒක ධම්මේම නැතුව හැඳවෙලා නොහොයාගන්න බැරි තරමට මොනවා වුණාද කියලා බලන්න. දෙකකින් ඔළුවේ ඉන්න විදිහේ කියන මේ දේ නිසා ජීවිතය. ඒ ගමන්ට ඒ විදිහේ කරදරයන් වෙනවා ඊළඟට හිත විසිරෙන්න පටන් ගන්නවා මොන කරුණක්ද කියලා කියන්න බැහැ හිත විසිරෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් කලින් ඇති වෙනවා හොඳට සමාධිය හොඳට පාරවෙන මුත් ස්ථිර වෙලා තියෙනකොට අතීත සිදුවීම් වලට සිදුවන්නේ එතකොට අතීතයක් නැහැ සමාධියට ඒ වගේම අනාගත ප්‍රාර්ථනාවලට පිළිගන්නේ නැහැ. එතකොට ඒ සමාධිය අනාගතයේ හරි ආසාවල් නිසා ඇති දැනුම් ඒවා ඇත්තෙත් නැහැ. ඒ ළඟතර වැටි නැති වෙන්නේ නැහැ. මේ තේ කිව්වේ වේසේ නිසා ඇති වෙන වැටි ඒවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හැකීම දෙන්නා වීර්යය මතකව ගැනීම නිසා හොඳට වීර්යය තියෙන නිසා වීර්යය සතියයි දෙක හොඳට තියෙන නිසා අර හිත වීර්යම දෙන්නේ නැහැ. හැංගෙම දෙන්නේ නැහැ. තියෙන විදිහේ ක්‍රියාප වෙන්නේ නැහැ. මුලට ධම්පත්ව සාන්දනාන්ත පවතින නිසා උද්ධත් විසිරීමක් නැහැ. දැන් මෙන්න මේ සමාධි පිට හොඳ වටිනා ලක්ෂණ හයකින් දුක්යි කියලා අපිට හිතෙනවා. මේ තත්ත්වයට ආරට බහින්ද අමාරු ටිකක් මානසික ආරවණ නොනවති භාවනා කරගෙන යන්න. නොනවති භාවනා කරගෙන යන අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂණ හය සම්පූර්ණ වෙනවා. මේ ලක්ෂණ හය හොඳට තැන්පත් වෙනකොට අපට ජීවිත හැකි සමාධිය හොඳට සම්පූර්ණ වුණා. තවත් ආරණ්‍ය මතක් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ හිත මේ අහවහවන භාවනා කරන අවස්ථාවේදී හිතට පේන දේවල් තියෙනවා. ඇහැට පේනවා වගේ හිතට පේන දේවල් තියෙනවා. මහානේ අවිශ්ෂේ පොරොන්දක් තිබ්බවාගෙන නැත්නම් මෙතන දැනෙනවා. පොරොන්දක් වහන. නැත්නම් මෙතේ පොරොන්දක ලොකුවට පැතිරෙලා යන ගතියකට දැනෙනවා. පොරොන්දක වගේ පෙනෙන දේවල් පැතිරෙලා යන විදිහට තත්ත්වයක්. නැත්නම් මේක ලොකුවට හොඳ පාරනවා. ලොකු දෙයක් ඉස්සරහට දැනෙන ස්වභාවයක් තියෙනවා. මේවා සාමාන්‍ය සිදුවෙන දේවල්. මේවා සිදුවෙනකොට ඒවාට හිතේ ගන්නුත් අර තමා බලාපොරොත්තු සමාධිය සම්පූර්ණ කරගන්න බැහැ. සමාධියේ තියෙන්නේ සමාධිය ජීවන රැකෙන්නේ ආනාපාන නිමිත්ත හිත තියෙන නිසා. අර බාහිර දේ ඉස්සරහට එනකොට ඒ බාහිර දේට හිතේ දුහම ආනාපාන නිමිත්තෙන් හිත අයින් වෙනවා. එතකොට ජීවුනේ වෙන ආපු සමාධිය ආල වෙනවා. බාහිරව දෙනිත් නිමිත්තේ හිත පවවන්නේ නැහැ. ඒ වෙන හිතන්නේ නැහැ. ඒ වගේම ලොකුවට සතුට වෙන්නත් යනවා මහන්සියට. බොහොම ආදී දැන් ධ්‍යාන ලැබුණා මට ලොකු ලාභයක්. දැන් ධ්‍යානයේ භාවනාව සම්පූර්ණ වුණා කියලා ඔය විදිහට හිතලා හිත කලබල කරගන්න පටන් ගන්නවා. මේක නතර කරගන්න අපලඩුව තේරුම් අරගන්න. කලකට තේරුම් අරගෙන එබඳු අවස්ථාවලදී ඒක ගානකට නැතුව අර මුලින් හිත තබාගත් ධනම හිතේ දාන. හිතනම් හිත තබාගෙන හොඳට අතුරු වෙන පිට වෙන. දෙපැත්ත කොහොම දෙපැත්තම කොහොම සිදුවෙන අතුරු පිට වෙන කියන මේ දෙකට හිත යොදාගෙන මෙනෙහි කරමින් උන්ට පුරුදු වෙන්න මෙන්න මේ විදිහට ඉන්නා වූ අවස්ථාවේදී භාවනාව බොහෝම කොට දිනුනා කියලා අපට කියන්න පුළුවන්. තමන්ටම තේරෙනවා කිසි වේදනාවක් නැහැ. මෙනෙහි කරන්න පුළුවන් හොඳට හොඳට සිහිය තියෙනවා. ඒ වගේම නිවර පංච නීවරණ නීවරණ පහක් තියෙනවා. ඒ නීවරණ පහම නැවතිච්ච විදිහට පේන දැනෙන නීවරණ පහ ආශාව නිසා කලබලයක් නැහැ. දේශ ක්‍රෝධ ඊර්ෂ්‍යා නිසා කලබලයක් නැහැ. ඒ වගේම සිත ඔසවාගෙන තියාගෙන ඉන්නවා වගේ ඒක උත්සාහවල තියාගෙන ඉන්නවා අල්ලන්න වන්නේ හේම තියෙනවා ඒ නිසා තීන මිත්‍යේ කරදරය ඕන වෙලාවක් ඉන්න පුළුවන් ඒකට නැහැ ඉන්නවට නැහැ ඒවාගේම අරමන්නේ ස්වභාවය අනත විසිරීම පිටී විසිරීම අලබල ගතිය බොහෝ සාන්ත දාන්තය ආවරණය විචිකිච්ඡාවකුත් නැහැ. විචිකිච්ඡාවක් නැතිවීමට හේතුව දැන් තේරෙන යෝගාවචරයට තමාගෙන යනව භාවනාවේ එක්තරා දියුණුවක් තේරෙනවා. මුලින් තිබුණු තත්ත්වයට වඩා දැන් හොඳයි, හිත හොඳයි, කාය හොඳයි, හොඳට තැන්පත්, ඒ වගේම මේ විදිහේ කලබලකාරී කෙලෙසුන්ගේ කඩදරයක් නැහැ කියන එතකොට තියෙනකොට විචිකිච්ඡාවක් ඇති වෙන නිසා නේද? සුදුසුකම් සද්ධාව විශ්වාසය ලැබෙනවා. ඒක තමයි මේ විදියේ නිවරණය මේ කියන ඔය විදිහේ අර පෙනෙන දර්ශනය නැත්නම් මේක ලොකුවට දැනෙනවා. නැත්නම් මේක ඒ දර්ශනය භාවනාව නොකරනවා අවස්ථාවෙදී දැනෙනවා. සාධනසාට යන්නව අවස්ථාව වෙදී දැනෙනවා. නිකන් හිතනකොට මේක වෙන විදිහට තේරෙනවා. මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ විදිහේ සිදුවීමක් තියෙනවා. මේක හුඟක් දියුණු අවස්ථාව. ඒ නිහේ තියෙන අවස්ථාවේදී නොදවත්වා භාවනා මනසකාරය කරගෙන යන්න වෙනදට වඩා උනන්දු වෙනදට වඩා උනන්දු වෙන කියන්නේ මහල්සිය වැඩි කිරීම නෙමෙයි මොනවත් ආදරණේ ආම වාගීම අතරදී ඒක භාවනාවට බාධක දේවල් එකන්තත් නරකයි කරන්නත් නරකයි ඒ කියන්නේ ක්‍රියාවලින් දෙකෙන්ම හොඳ පිරිසිදු තත්ත්වයක් ආරකගෙන යන්න ඕන. මේක මේ විදිහට කරගෙන යන අවස්ථාවේදී ඇතම් අවස්ථාවකදී එනොන දෙමුන ආලෝක ධාරාව රවුම් වෙලා ඉන්නවා ඒක සමාධිය ප්‍රාර්ථනාව අනුව ඈඩ් කරගන්න පුළුවන් පිටු කරගන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ඒකට ඒක ලොකු කරගන්න ඕන කුංචි කරගන්න ඕන තමා ඒ විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි ඒක පිළිගන්න මානසිකට සම්බන්ධ කරගෙන ඒ ඒ විදිහට ඒ සම්බන්ධව පිළිපදින්න බලාපොරොත්තු වෙන නමුත් සමාධිය කඩා ගන්නවා. පෙරගෙන යනා අවස්ථාවේදී මේ ආලෝක දාගාව ලෝක දාගාව ඉස්සරහට පැමිණලා බබලන ස්වභාවයක අදපතක් වාගේ පිටිසිදු බබලන ස්වභාවයක සනාත වෙන එකක් ඒ නිමිත්තක් ඒක ප්‍රතිභාව නිමිත්ත කියලා කියන්නේ ඒ නිමිත්තක් එකක් කියන මේ දෙකම එකට පිට වෙලා පිට වෙලා අවදි මේ අවස්ථාවේදී බොහොම සාවධානව සමේ දේශවා වහකට විදිකිතාව නැතුව භාවනාව දෙන්නා වූ පිළිතුරට සම්පූර්ණ වෙන බව සංකාමන භාවනාවේ දෙදෙන් උත්සාහ ගන්න මේ දෙන්නට මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්නේ දෙන්නේ නියත බණ තවත් විශේෂ කරුණ දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා නැවත පියාගෙනට බලාපොරොත්තු වෙනවා දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ ටික විකස් කරන්න බලාපොරොත්තු වෙනවා